Thank you. සියලු දෙනාටම නැවතත් බෞද්ධ අගුවන්තුලිය බෞද්ධ රූපහිනිය සජීවී ලෙස ඔබට සම්නිවේදනය කරන දුරුතුපුර පසලොස්සක පොදා සජීවී විකාශයත් සමකින් දුකින් පිරුණු ලෝකය සැපයක් ලෙස දකින මෝහය අප සියලු දෙනා විසින් හඳුනා ගත යුතුය. ඒ සඳහා බෞද්ධ ගුවන්විදුලියේ බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත සංනිවේදනය කරන සජීවී සද්ධර්ම දේශනාව මෙලෙසින් සංනිවේදනය කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා වැඩම අවදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදුහු සාදුහු සාදුහු අද දින මෙම සජීවී සධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ගාල්ල බද්දේගම් ප්‍රදේශයේ ගුරු බෞතුන් පිරිසක් විසින්. එසේනම් සධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේට මල් වට්ටිය පූජා කිරීමටත් දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගැන්වීමටත් දායක සුපින්වත් පිරිසට ආරාධනා කර සිටින අතර ඒ අතරතුර කලාකරුවන් විසින් හේවිසි වාදනය සිදු කරනවා ඇති. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං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 දුරුතු පුර පසළොස්වක් පෝය දවසේ සන්ධ්‍යා කාලයේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය මේ මොහොතේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන අහලා කියලා බොහොම හොඳට දන්නවා. නමුත් මේ මොහොතේ සිහිපත් කරන්න කල්පනා කළා බුදු පියාණන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය කළ යුත්තේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳව අනීවරණ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවකින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලා දේශනා කරනවා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් එදා මාර්ගඵල ලැබුවට අද මාර්ගඵල ලබන එක බොහොම අමාරුයි බොහොම දුර්ලභයි කියලා. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ හැටියට අද ඕන තරම් මගඵල ලබන්න පුළුවන් යම් කෙනෙක් මේ මගට එළඹෙනවා නම් බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ අන්තර්දාන පහක් පිළිබඳව දේශනා කරනවා පළවෙනි අන්තර්ධානය තමයි අධිගම අන්තර්ධානය. අධිගම අන්තර්ධානය කියලා කියන්නේ මගඵල ලැබීම අතුරුදන් වීම. එමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ මගඵල ලැබීම අතුරුදන් වෙන්න තව බොහෝ කල් තියෙනවා. ඒ කියන්නේ සම්බුද්ධත්වයෙන් වසර 5000කින් පස්සේ තමයි සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 5000කට පස්සේ තමයි මගඵල ලැබීම අඩු වෙන්නේ නැතිවම වෙලා යනවා නෙමෙයි අඩු වෙනවා 5000න් පස්සෙත් මගඵලලාභීන් බිහි වෙනවා හැබැයි ඊටාම කලාතුරකින් දැනට තවම ගෙවිලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පරිණිර්වාණයෙන් අවුරුදු 2559ක් විතරයි එහෙමනම් 5000ට තව බොහොම කල් තියෙනවා එමනම් බුද්ධ දේශනාවේ හැටියට තාම හරියට වැස්සක වැහි බින්දු වගේ මගපලලාභීන් පහළ වෙන්න තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. ඒ නිසා තන තන කෙනෙකුට කියන්න පුළුවන් එදා වගේ අද මගපල ලබන්න බැහැ කියලා. නමුත් ධර්මය කියලා කියන්නේ අපේ මේ පෘතජන මනසට වැටහෙන දෙයට නෙවෙයි. ධර්මය කියලා කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට බුද්ධ ගයාවේ බෝධිමූලයේදී උන්වහන්සේගේ මනස තුල යමක් පරිවර්තනය වුණා නම් එයට ධර්මය කියනවා මිසක් අපට හිතෙන දේවල් ධර්මයේ නෙවෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් තවම මගඵල ලැබෙනවා කියලා උත්සාහ කරන කෙනාට තාමත් මගඵල ලබන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හැබැයි යම් කෙනෙක් අද බෑ මට බෑ කියලා නීවරණයක් ගොඩනගා ගන්නවා නම් Taman තුල මේ ජීවිතයේ මගඵල ලබන්න පින් තිබුණත් මගඵල ලැබෙන්නේ කියලා. ඒ නිසායි අර මහත් වූ බලාපොරොත්තුව දේශනා කරන්නේ මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතු බව. ඉතින් මේ අන්තර්දාන පහ පිළිබඳවවත් ශ්‍රවණය පිළිබඳව මීට වඩා කරුණු පැහැදිලි කරන්නත් මේ මොහොතේ කාලය යොදන්නේ නැහැ. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්නට යෙදුනේ සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසේ තුන්වෙනි පොතට අයිති වන නකුල පිටු වර්ගයේ සඳහන් වෙන නකුල පිටු සූත්‍රය තමයි ධර්ම මාතෘකාව. බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ බේස කලාවනේ සුන්සුමාරගිර බේසකලාවන මිගදායේ වැඩ වාසය කරන කාලේ සුන්සුමාරගිර සුන්සුමාර කියලා කියන්නේ කිඹුලට. එතන සුන්සුමාරගිර මේ බේසකලාවනේ බග්ග ජනපදයේ තමයි තියෙන්නේ. ජනපදයේ බග්ග කියලා හඳුන්වන්නේ බග්ග කියන රජුරෝ රාජ්‍ය කරපු ප්‍රදේශය. ඒ නිසා ඒක බග්ග ජනපදය. බග්ග ජනපදයේ බේසකලා වනයේ තමයි මේ ආරාමය හදලා තියෙන්නේ. බේසකලා වනය කියලා කියන්නේ බේසකලා කියන්නේ යක්ෂණියක්. මේ යක්ෂණිය ජීවත් වෙන්නේ මේ වනයේ. ඒ නිසා ඒ වනය හඳුන්වනවා බේසකලා වන කියලා. මේ කිඹුලෙක් කෑ ගහනවා මේ විහාරේ මෙතන හදන්න පටන් ගන්නකොට. සුන්සුමාර කියන්නේ කිඹුලට. එහෙනම් කිඹුලෙක් කෑ ගහනවා ඇහුන නිසා මෙතෙන්ට නම තියෙනවා සුන්සුමාර ගිර මිගදාය මුවන්ට අබය දාණය දුන්න ප්‍රදේශය බග්ග ජනපදයේ සුන්සුමාර ගිර කියලා හඳුන්වනවා මේ ස්ථානය බේසකලා වන කියන යක්ෂණීය ජීවත් වුණ වනාන්තරයේ මුවන්ට අබේ දාණය දීලා තිබ්බ නිසා මිගදාය මෙතන වැඩ කරන කාලේ තමයි මේ දේශනාව කරන්නේ නකුල පියා කියලා සඳහන් කරන්නේ නකුල කියන දරුවගේ තාත්තා. ඒ නිසා තමයි මෙතුමට නකුල පියතුමා කියලා සඳහන් කරන්නේ ධර්මයේ හැමතැනම මෙයා හඳුන්වන්නේ නකුල පියා දරුවගේ නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. අම්මා හඳුන්වලා තියෙන්නේ නකුල මාතා. ඒ දෙන්නගේ නම සඳහන් කරලා නැහැ. මේ නකුල පියතුමා ඒක දවසක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා මේ වෙනකොට මෙයාගේ වයස අවුරුදු 80ක් විතර වයසයි. බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනාවක් කරනවා. සකසා වඳිනවා කියලා කියන්නේ බොහොම ගෞරවයෙන් යුක්තව අතේ තියෙන ලේන්සුව පත්කඩේ බිම එලලා පසඟ පිහිටවල වන්දනාමාන කරනවා. විශේෂයෙන් සඳහන් කරනවා මේ සූත්‍රාට්ඨ කතාවේ නකුල පියතුමා බුදු පියාණන් වහන්සේට වන්දනාමාන කරන්නේ පුත්‍ර ස්නේහයෙන් තමයි වඳිනවා කියලා කියන්නේ. එතකොට මේ නකුල පියතුමා වඳිනකොට පුත්‍ර ස්නේහයෙන් වඳිනවා කියලා සඳහන් කළා මිසක් වෙන කවුරුවත් වඳිනකොට එහෙම සඳහන් කරලා නැහැ. හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟම ආත්ම 500ක මේ තාත්තා ඊළඟ ආත්ම 500 මේ ලොකු බාප්පා ඊළඟ ආත්ම 500 මේ පුංචි බාප්පා එහෙනම් ආත්ම 1500ක්ම මෙතුමා ඊටාම ළඟ ඉඳලා තියෙනවා ඒ නිසා මෙතුමම සඳහන් කරනවා ස්වාමීනි මේ කාල සීමාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ආත්ම 1500ක්ම